ච කියලා කියන්නේ පාලියෙන් 6. අභිජාති කියලා කියන්නේ විශේෂ උත්පත්ති හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුමක්. ඉතින් මේ දේශනාවට පාදක වුණේ දවසක් අනදමා හිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි මේ පූර්ණකාශ්‍යප කියන ශාස්ත්‍රවරයා පින්නතුලා දන්නවා එදා ඉන්දියානු සමාජයේ ප්‍රධාන ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. අපි හඳුන්වන්නේ චත් ශාස්ත්‍රවරු කියලා. පූර්ණකාශ්‍යප මක්කලී ගෝසාල පකුද කට්ටායන අජිත කේසකම්බලි සංජය බෙල්ලට්ටි පුත්ත නිගණ්ඨ නාත පුත්ත මේ ප්‍රධානම කෙනෙක් තමයි පූර්ණ කාශ්‍යප මේ පූර්ණ කාශ්‍යප කියන ශාස්ත්‍රවරයා විශේෂ උප්පත්ති හයක් මිනිසුන්ට කියලා දෙනවා ඒ විශේෂ උප්පත්ති හය තමයි කන්හාභි ජාති කළු උපත නීලාභි ජාති නිල් උපත ඊළඟට ලෝහිතාභි ජාති රතු උපත හලිද්දාභි ජාති කහ පාට උපත ඊළඟට සුක්ඛාභි ජාති සුදු උපත පරම සුක්ඛාභි ජාති ගුණා සුදු උපත සාමාන්‍ය මෙයා බණ කියන්නේ Tamanට හිතිච්ච හිතිච්ච දේවල් කියපු සාත්‍රවරයෙක් ඉතින් අපි ශාස්ත්‍රවරයා ගැන පුංචි සඳහනක් කරන්නට ඕන. මේ කාශ්‍යප පූර්ණ කාශ්‍යප කියන ශාස්ත්‍රවරයා ඇති වුණේ මෙන්න මෙහෙමයි. මේ කාශ්‍යප ඉපදුනේ දාස පරම්පරාවේ. එදා ඉන්දියානු සමාජයේ තිබුණා ක්‍රමයක්. ඒ පරම්පරාවේ ඉපදුනාට පස්සේ ඒ දේ විතරමයි කරන්න පුළුවන්. වෙන දෙයක් කරන්න බෑ. මෙයා ඉපදුනේ ගෙවල් වල බැල මෙහෙවරකම් කරන પરම්පරාවෙන්. ඉතින් මෙයාට දෙමව්පියෝ දැම්ම කාශ්‍යප කියන නමක්. ඉතින් මෙයා මේ પરම්පරාවේ 99 දෙනෙක් කොල්ලෝ ඉපදිලා හිටියා. ඒ પરම්පරාවේ 99 දෙනෙක් පිරිමි ළමයි ඉපදිලා හිටියා. මෙයා 100 සම්පූර්ණ වෙච්ච එක්කෙනා. ඒ නිසා මෙයාට නම දැම්ම පූර්ණ කාශ්‍යප. සීය සම්පූර්ණ වෙච්ච කාශ්‍යප. ඉතින් මෙයාගේ પરම්පරාවේ රැකියාවට දෙමව්පියෝ ටිකක් තීරණෙකට සිටු ගෙදරකට ගිහින් ඇරියා. මෙයා මේ වැඩේ ටිකක් කරගෙන හිටියා. මෙයාට මේක හරි අමාරුයි. මෙයා මොකද කරේ මේ ගෙදරින් ඇඳිවත විතරක් ඇඳගෙන මේ ගෙදරින් පැන්නා. පැනලා කැලේ ජීවත් වුණා ගෙදර යන්නත් බයයි කැලේට ගියා ඉතින් කැලේ තියෙන ඔය මොන හරි දෙයක් කාලා මෙයා ජීවත් වුණා ටික දවසක් යනකොට කාශ්‍යපට ඇඳුම් නැති වුණා. ඒ මොකද ඒක ඇඳුම නැතිබ්බේ. අන්තිමට මෙයා නිලිවත්තරව මහා වනාන්තරේ ගත කළා. මිනිස්සු කල්පනා කළා මේ වස්ත්‍ර නැතුව මේ වනාන්තරේ ඉන්න කෙනා නම් රහතන් වහන්සේ නමක් වෙන්න ඕන. මිනිස්සු මොකද කළේ? මෙයාට දාන ගෙනත් දෙන්න පටන් ගත්තා. මෙයා කල්පනා කළා ජීවත් වෙන්න මේක හොඳ ක්‍රමයක්. ඉතින් මිනිස්සු ගෙනල්ලා දාන ගෙනල්ලා පූජා කරලා යනවා. මෙයා ආහාර ගන්නවා. අන්තිමට කාශ්‍යප මොකද කරේ? Tamanta හිතෙන හිතන දේවල් කියන්න පටන් ගත්තා. ඔන්න පළවෙනි ශාස්ත්‍රවරයා. එතකොට බලන්න දැන් අද කාලෙත් මොනතරම් අය අවබෝධ කරගත් අය පහළ වෙනවද නේද? ඉතින් දාම් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙම අය හිටියානම් අද ගැන අද ගැන කියන්න දෙයක් නෑ. අදත් පින්නතුනේ හිතාගන්නවත් බැරි විවිධාකාර අවබෝධයන් ඇතිවෙච්ච අය පස්සේ මහා උගත්යයි සම්මතය යන යුගයක් නේද? හිතාගන්නත් බැ මිනිස්සු ඒ තරමටම මේවට වැටෙනවා. ඉතින් එහෙමනම් මේ කාශ්‍යප දැන් Tamanට සත්කාර සම්මාන කරන මෙයාට දායක පිරිසක් ඉන්නවනේ. පූර්ණ කාශ්‍යපගේ ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ශ්‍රාවක පිරිසට මෙයා ධර්ම දේශනා කරනවා. මෙයා හිතලා එක එක දේවල් කියනවා. ඉතින් දවසක් මෙයා හිතලා මේ විදිහට උප්පත්ති හයක් පැහැදිලි කළා. ඒ උප්පත්ති හය මොකද්ද? කළු උපත, නිල් උපත, රතු උපත, කහ උපත, සුදු උපත, ගොඩාක් සුදු උපත. දැන් මේක තෝරන්නේ කොහොමද? කළු උපත කියලා කියන්නේ සත්තු මරණ අය, එළුව මරණ අය, හරක් මරණ අය, දඩේමේ අනාය, හොරු මෙන්න මේ වගේ අයට කියනවා කළු උපතක් ලැබපු අය. නිල්ලුපත කියලා කියන්නේ ශ්‍රමණවරු හැටියට ඉඳගෙන අධාරණිකව ජීවත් වෙන අය. දැයත් ඒ වගේ කෙනෙක්. නමුත් එයා ඒ විදිහට ප්‍රකාශ කරනවා. ශ්‍රමණව අවබෝධ කරගත්ත විදිහට අධාර්මිකව ජීවත් වෙනවා නම් එයාට කියනවා නිල්ලුපත කියලා. ඊළඟට රතු උපත කියන්නේ නිගණ්ඨයන්ට. ඊළඟට කහ උපත කියන්නේ නිගන්ත ශ්‍රාවකයන්ට. සුදු උපත කියලා කියන්නේ ආජීවකයන්ට. ගොඩාක් සුදු උපත කියලා කියන්නේ ඒ කාලේ හිටපු බොහෝම පූජකවරු හැටියට සලකපු නන්ද, වක්කලි, තිස ඔන්න වගේ අයට. දැන් මේක සාමාන්‍ය පිළිතුර හිතර ගන්න ඕන දෙයක් නෙවෙයි. මෙයාට හිතිච්ච හිතිච්ච දේවල් මිනිස්සුන්ට නිකන් ඔහේ කියනවා. ඉතින් ආනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි මේ පූර්ණ කාශ්‍යප මෙන්න මේ වගේ විශේෂ උත්පත්ති හයක් පැහැදිලි කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අසවදාලව මිනිසු පිළිගන්නවද? අනේ ස්වාමීනි එහෙම පිළිගන්න පාටක් නැහැ. හැබැයි ඉතින් මෙයා කියාගෙන නම් යනවා. බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි අපේ මේ බණහන පින්වත් හැමදෙනාම දන්නවා ඕනම දෙයක් උන්වහන්සේ විචිත්‍ර ධර්මයකට හරවනවා. ඕනම ප්‍රකාශයක් දැන් කරුණු 10ක් හරි 15ක් හරි ඒක ධර්මයට ගලපනවා. ධර්මයෙන් විශාල ලක්ෂණ අනුශාසනාවක් බවට පත් කරනවා. ඉතින් තථාගතයන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේට වදාරන ආනන්ද ඕක ඉතින් ඔය සිත්ලෝ පරිදි නිකාං කටට ආවට කියපු දෙයක් නේ. මම කියන්නම් විශේෂ උත්පත්ති හයක්. බලන්න බුදුරජාණන් වහන්සේ ඒක පාදක කරගෙන අපට ලස්සන ධර්මයක් දේශනා කරනවා. තථාගතයන් වහන්සේ වදාරනවා ආනන්දය මේ ලෝකයේ තියෙන පළවෙනි උපත තමයි කළු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන පුජ්‍යලයා. ඒක පළවෙනි උපත. දෙවෙනි උපත කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන උපත. තුන්වෙනි උපත කළු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන අමා මහ නිවන සාක්ෂාත් කරන උපත පුජ්‍යලයා ඊළඟට සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන පුජ්‍යලයා ඊළඟට සුදු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන පුජ්‍යලයා ඊළඟට සුදු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන අමා මහ නිවන සාක්ෂාත් කරන පුජ්‍යලයා. එහෙමනම් අපි මේ පුජ්‍යලය 6 දෙනා ගැන කාලයේ පමණින් කරුණ තේරුම් ගන්නට මහන්සි ගමු. පින්නතුල අහලා තින ධම්මපදයේ ගාථාවක් තියෙනවා කන්නන් ධම්මං විප්පහාය සුක්ඛම් භාවේත පඬිතෝ. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කළු ධර්ම කියලා කියන්නේ අකුසල ධර්ම වලට. සුදු ධර්ම කියලා කියන්නේ කුසල ධර්ම වලට. එහෙමනම් පඬිතයා කුසල ධර්ම කරනවා කියන එකයි මේ පුංචි ගාථා පාඨයේ අදහස. එහෙමනම් දැන් බලමු කලූපතක් ලබාගෙන කලු දේවල් උපද්දවන පුජ්‍යලයා කවුද? පින්නතුනි කලූපත කියලා කියන්නේ මේ ජීවිතේ මිනිස්යන් හැටියට ගත්තොත් බොහෝම දුප්පත් කෙනෙක් හැටියට උපදිනවා. එහෙම මිනිස්සු ඉන්නවනේ නේද? හැම පැත්තෙම අසරණයි. ඒ කියන්නේ ඊටාම දිරුඳුයි. ඊළඟට රූප සම්පත්තිය ගත්තොත් බොහෝම දුර්වලයි. හැම අංශයකම උගත්කම්, කුලවත්කම් ඒ මුකුත්ම නැහැ. හැම අංශයකින්ම පිරිහිච්ච කෙනෙක්. මෙහෙම දුප්පත් පුද්ගලයෝ ඉන්නවා. ඒකට කියනවා කල උපත කියලා. හැබැයි ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ පටිච්චසමුප්පාදය කියලානේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව ඉබේ හටගන්න කිසිවක් මේ ධර්මයේ තුල නැහැ. ඉතින් එහෙම කලු නැත්තම් ඒ වගේ දුප්පත් දිලුඳු ජීවිතයක් ලබන්න හේතුවත් සංසාරයේ කරගත්ත අකුසල විපාකයක්. එතකොට දැන් මෙහෙම දුක්ඛිත ජීවිතයක් ලබාගත් කෙනා බොහෝම අසරණයි. බොහෝම අසරණව තමයි ජීවත් වෙන්නේ. ඉතින් අසරණ පුද්ගලයෝ ගැන 아무තුවෙන් මේ පින්නතුලාට කියන්න දෙයක් නැහැ. හැමෝම දන්නව එහෙම මහා දුක්ඛිත ජීවිත ගත කරන අය ඉන්නවා. එදා වේල කණ්ඩ නැතුව, හරි හමන් රැකියාවක් නැතුව, ඉන්න නිවහනක් නැතුව, වතට ගතට වස්ත්‍රයක් නැතුව හිතට සැනසෙල්ලක් නැතුව ජීවත් වෙන ඕන තරම් පිරිස් ඉන්නවා. ඒකට කියනවා කලෝපත. මේ කලෝපතක් ලබාගෙන කලු දේවල්මයි මෙයයි උපදවන්නේ. එහෙම අයන්නව නේද? අන්ත අසරණයි. හරීම දුප්පත්. හැබැයි පින්නතුනේ කරන්නේම අකුසල වැඩ. ප්‍රාණඝාත කරනවා. නේද? ඊළඟට හොරකම් කරනවා. ඊළඟට අනිත් අනිත් සියලු වැරදි කරනවා. ඊළඟට ඔය මත්පැන්, කාමයේ වර්ධ වෙහිරීම, ඊළඟට බොරු කීම් මේ වගේ කෙලවරක් නැහැ. ඊළඟට කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුෂ වචන කියනවා. ඊළඟට අන් අයගේ දිනුවට හිතින් පුදුම තරම් ඊර්ෂ්‍යා කරනවා. එහෙමයි ඉන්නවා. හරිම දුප්පත් නමුත් කෙනෙක් හොඳට ඉන්නවා දකින්නවත් කැමති නැහැ. පුදුම විදිහට ඊර්ෂ්‍යා කරනවා. ඉතින් අර කෝදන කියන සූත්‍රයේ සඳහන් කරන විදිහට ඊර්ෂ්‍යා කරන අයට පින්නතුනේ අන් අයට අයහපත වේවා කියලා ප්‍රාර්ථනා කරන අයට තමන්ට තමයි ඉස්සෙල්ලා යහපත වෙන්නේ. ඒ අයට ප්‍රාර්ථනා කළාට ඒ හිතන කෙනාට ඉස්සෙල්ලා එක වෙන්නේ. දැන් අපි හිතනවා දැන් ක්‍රෝධන සූත්‍රයේ තියෙනවා ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා තමන් ක්‍රෝධ කරන කෙනාට හොඳට නිින්ද යන්න එපා කියලා හිතනවලු. එන්නේ කවුරුත් නිදා ගන්නවටවත් කැමති නැහැ තරහ පුද්ගලයා. එහෙම හිත හිතා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාारणා සාන්දෘෂ්ටික වශයෙන් ඒ පුජ්‍යලයාටයි නිින්ද යන්නේ නැත්තේ. මොකද එයා අනුන්ට හොඳ නිින්දක් නොලැබේවා කියලා පතපතා ඉන්නකොට Tamanටම තමයි නිින්ද යන්නේ නැත්තේ. ඒක සාන්දෘෂ්ටික වශයෙන් මෙයාට ඒක විපාක ලැබෙනවා. ඒ වගේ මේ දුප්පත් පුජ්‍යලයා මේ විදිහට පින්නතුනේ දස අකුසල කර්ම කරමින් මහා පෞකාර ජීවිතයක් ගත කරනවා. එහෙම පුජ්‍යලෝ ඕනතරම් මේ සමාජයේ අපිට දකින්න ලැබෙනවා. එතකොට එයා කලූපතක් ලබාගෙන උපද්දවන්නේ මොනවද? කලු දේවල්. හරියට අර තුන්දසූකර වගේ. දැන් බලන්න තුන්දසූකර ජේතවනාරාමයේ කියලා කිව්වහම සරත් නුවර කිව්වහම ගිහි ආර්ය ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා කෝටි 5ක්. දැන් ලක්ෂ 500ක් සරත් නුවර ඉඳලා තියෙනවා මාර්ගඵලලාභී. එච්චර හොඳ වපසරයක් තිබිච්ච පරිසරයක සරත් නුවර ජේතවනාරාම පිටිපස්සේ කිව්වහම ජේතවනාරාමට අල්ලලා තිබිච්ච ඉඩමේ චුන්දසෝකර හිටියේ. හැබැයි මෙයා මොකද කරේ? කරන තරමක් කරේ පින්නතුනේ නරක වැඩ. දුප්පත් ජීවිතයක් ලබලා තිබුණේ කලූපතක්. කලූපතක් ලබාගෙන මෙයා මොකද කරේ වැඩේ ඌරු මරණ එක. ඌරු මරනවා මස් කරනවා ඒවා ගිහින් දෙනවා. දවසක් වික්ෂුන් වහන්සේලාට ඇහෙනවා තුන්ද සෝ කරගෙන ගෙදර දවස් 7-8ක් එක දිගටම ඌරෝ කෑ ගහනවා. ඉතින් බික්ෂුන් වහන්සේලා ධම් සභා මණ්ඩපේ කතා වෙනවා මේ තුන්ද සෝ කරගෙන ගෙදර ලොකු උත්සවයක් ඇති. මේ දවස් ටිකේම ඌරෝ මරනවා. තථාගතයන් වහන්සේ මොහොතේම ධම් සභා මණ්ඩපයට වඩිනවා. බික්ෂුන් වහන්සේලාගේ මේ කතාව අහගෙන බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තුන්ද සූ කරගේ ගෙදර ඌරෝ මරනවා නෙවෙයි එයා රැස් කරපුවා දැන් මේ ගෙනියන්නයි සූදානම් වන්නේ. එයා දැන් මේ මැරෙන්න පණ අදිනවා දවස් හතක් තිස්සේ මුළු ජීවිත කාලයම ඌරන්ට වද දුන්නා. දැන් මෙයා ඌරෙක් වගේ කෑ ගහනවා. මැරෙන්න සූදානම් වෙලා. ඉතින් අපිට හිතන්න පුළුවන් ද හොඳ උපතකට යයි කියලා. කීයටවත් යන්නේ නැහැ. අන්න බලන්න කලූපතක් ලබාගෙන කලු දේවල් උපද්දවන අය. එහෙනම් දැන් පළවෙනි උපත ගැන කාටත් පැහැදිලි. දෙවෙනි උපත කළු උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන අය ඉන්නවා. පින්නතුනි මේ සමාජය ගත්තාම ඕන තරම් එහෙම පුද්ගලයෝ ඉන්නවා. කළු උපතක් හැබැයි ලබාගෙන තියෙන බොහොම දුප්පත්, බොහොම අසරණයි, බොහෝම අසරණව ජීවත් වෙන්නේ නමුත් කොහොම හරි සුදු දේවල් උපද්දවනවා. එහෙම අම්මලා තාත්තලා හරියට ওই වැඩසටහන් වලට එහෙම එනවා. හරි අසරණයි. නමුත් කොහොම හරි කුසල් රැස් කරනවා. දැන් බලන්න එහෙම අසරණව ඉපදිච්ච කෙනෙකුට යම් කිසි කෙනෙක් කියන ඔයා කොහොමද හරියන්නේ මම රැකියාවක් දෙන්නම් කියලා එයාට රැකියාවක් දෙනවා. එයා ඒ රැකියාවට ගියාම ඒකේ තියෙන සත්‍ය සත්ව ඝාතනය හා සම්බන්ධව රැකියාවක්. නැත්නම් මත්පැන් විකිණීම හා සම්බන්ධව රැකියාවක්. නැත්නම් හොරකම ස්පර්ශ කරන රැකියාවක්. මෙයා කල්පනා කරනවා නේ මම මෙච්චරකල් මෙහෙම දේවල් කරේ නෑ. එයා රැකියාව දාලා ඇවිල්ලා බොහෝම අසරණව තමන්ගේ දරු පවුල පෝෂණය කරනවා. එහෙම මිනිස්සු ඉන්නවා. පින්නතුනි මේක හොඳට හිතන්නට ඕන මේ බඩගෝත්‍රයේ වෙනුවෙන් වැරදි කරන අයට පින්නතුනේ කවදාකවත් සැනසille නම් මැරෙන්න බෑ. මේ ආජීවයේ කියන එක නිවන් දකින්න ගිහි පැවිදි අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක්. දැන් අපි හිතමු වැරදි කරලා වැරදි විදිහට ධනෙ හම්බ කරපු කෙනෙකුට දැන් දරුවෝ ලොකු මහත් වෙලා දරුවෝ ලොකු තැන්වල ඉන්නවා. දැන් මේ තාත්තට හිතෙනවා අම්මට හිතෙනවා දැන් මම භාවනාවක් කරන්න ඕනි කියලා. පින්නතුනේ භාවනාවක් කරන් ඉඳගත් ගමන් හරියට චිත්‍රපටියක් වගේ මෙයාට පේන්නේ කරපු වැරදි. එහෙම අය මට හම්බෙලා තියෙනවා. එක දවසක් එක මහත්තයෙක් එයා ওই විදිහට භාවනා කරන්න ආවා. ඉතින් භාවනා කරන්න ඇවිල්ලා බොහොම සල්ලි තියෙන කෙනෙක්. ඉතින් ටික දවසක් උත්සාහයෙන් පුදුම උත්සාහයකින් මෙයා භාවනා කළා. උදේම අවදි වෙනවා හතරට අවදි වෙලා පරයන්ක භාවනාව තවල්ට ඊළඟට සක්මන රැ වෙනකම්ම වැඩ දවසක් මෙහෙම සතියක් විතර භාවනා කරලා සතියක් කළේ නෑ දවස් තුන හතරක් කරලා මෙයා අපි ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මං ජීවිතේටවත් ආය භාවනා කරන්නේ මම මොනම භාවනාවක්වත් කරන්නේ මං ওই දම් පින්කම් කරගෙන සම්බුද්ධ පූජා තියාගෙන ඒ කටයුතු කරගන්නවා ඉතින් මං අහ මොකද එහෙම එකපාර මේ භාවනාව කියලා කියන ලොකු දෙයක් නේ. ඉතින් මෙතුමා කිව්වා ස්වාමීන් වහන්සේ මට ඒක හරියන්නේ නැහැ. මං හෙව්වා ඒකට හේතුව කියන්න මං කල්යාණ මිත්‍රෙක් හැටියට ඒකට දෙන්න පුළුවන් අවවාදයක් අනුශාසනාවක් දෙන්න. ඇයි භාවනා කරන්න බෑ හිතෙන්නේ. ඉතින් මෙයාගේ විස්තරය මට කිව්වා ස්වාමීන් වහන්සේ මං ඒ කාලේ නිකන් බාස් කෙනෙක්. නේෂන් බාස් කෙනෙක්. ඉතින් මගේ දක්ෂකමට මම පොඩි පොඩි කොන්ත්‍රාක් අරගෙන ඊළඟට මම ලොකු කොන්තරක් අරගෙන ලොකු ව්‍යාපාරිකෙක් දක්වාම ගියා. ඉතින් මම මේක කරන කාලේ සමහර තැන්වල සමහර ගෙවල් වලට මම කුකුල් දැල් දාලා තමයි කොන්ක්‍රීට් දැම්මේ. දැන් මම භාවනාවට ඉඳගත්තාම මට ඒවමයි චිත්‍රපටයක් වගේ පේන්නේ. ඒක බලන්න පින්නතුනේ කොච්චර භයානකද. අර හිතේ නීවරණ යටපත් වෙනකොට අර පැරණි දේවල් මතක් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ওই සීලය පරිපූර්ණ කරගන්න ආජීව පාරිශුද්ධ සීලය කියලා වෙනම සීලයක් අනුදැනව දාන්නේ. එහෙමනම් මේ ජීවත් වෙන කෙටි කාලය තුන ලෝකයට මහ ලොක්කු වගේ හිටියට පින්නතුනේ මරණයට පත් වෙනකොට අපි කවුරුත් අසරණයි. ගිහියොත් අසරණයි, පැවිද්දනුත් අසරණයි. තේ වෙලාවට පින්නතුනේ ওই ලොකුකම් හරියන්නේ නැහැ. පිරිසුදු ජීවිතයක් තිබුණොත් විතරයි සැනසෙල්ල හදාගන්න පුළුවන්. දැන් මේ මිනිස්යාට මොකද වුනේ? මෙයා තීරණය කළා භාවනාවට ගියොත් මං අමාරු වැටෙනවා. මං සාමාන්‍ය ආමිත පූජාවක් කරගෙන ඉන්නවා බලන්න. එතකොට පින්නතුනේ එහෙමනම් මේ ජීවත් වෙන කෙටි කාලය තුළ බොහෝම අවංකව අපි ජීවත් වෙන්න ඕන. ඒතර දැන් එහෙම පුජ්‍යලෝ දැන් ඉන්න ඕන තරම් දුප්පත් අය. හැබැයි දුප්පත් අය කලෝපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන අය ඉන්නවා. ඉතින් ඔය අම්මලා කොච්චර ඉන්නවද? හරිම අසරණයි. මම දන්න අම්මලා ඉන්නවා. Taman බොන්නේ කැඳ වලින් ජීවත් යැපෙනවා. ඊළඟට පුංචි ආහාරයකින් යැපෙනවා. හැබැයි පන්සලට දන් දෙනකොට මහා දානපතනියක් වගේ හිතාගන්නත් බෑ. ඒ තරම් හොඳට දන් දෙනවා. ඒ කියන්නේ Taman දුක් විඳින්මින් දන් දෙනවා. එතකොට බලන්න කල උපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන්න. මේ ජීවිතේ බොහෝම අසරණව ඉන්නවා නමුත් කෝටියක් දෙනවා කිව්වත් වැරදි කරන්නේ පංචිල් කඩන්නේ කේලාම් කියන්නේ හිස් වචන කියන්නේ ඊළඟට අන් අයට ඊර්ෂ්‍යා කරන්නේ මෙන්න මේ අයට කියනවා මොකද්ද කලෝපතක් ලබාගෙන සුදු දේවල් උපද්දවන පුජ්‍යලයා. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ අර පුංචි පියමන අර පූර්ණ කාශ්‍යපගේ කටට ආපු දේ උන්වහන්සේ ධර්මයට හරවලා අපට දෙන අවවාද බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒක හරිම වැදගත් මේ පුජ්‍යලයා කළුපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන අමා මහ නිවන උපද්දවන පුජ්‍යලයා. එහෙමනම් බොහෝ දෙනා හිතනවා මේ ජීවිතයේ විඳින දුක් කරදර නිසා අනේ මට නම් නිවන් දකින්න පිනක් ඇත්තේම නෑ කියලා හිතනවා. එහෙම අය කියනවා ගොඩක් අපිට ඇහිලා තියෙනවා අනේ මට නම් ওই ලොකු ලොකු දේවල් නැත්තම් නිවන් දකින්න කියා මේ ඒ කිට්ටුවටවත් යන්න පිනක් මට නම් නෑ කියලා තමන්ම තක්සේරු කරනවා. එහෙම කරන්න අවශ්‍ය නෑ. දැන් මේ දේශනාව අනුව පේනවා කලෝපතක් ලබාගෙන කලොත් නොවන සුදුත් නොවන නිවන සාක්ෂාත් කරන්න කිසිම බාධාවක් නැහැ. ඔකට හොඳම උදාහරණය තමයි සුනීත මහරහතන් වහන්සේ. සුනීත මහරහතන් වහන්සේ කියලා කියන්නේ කසල සෝදකයෙක්නේ. කසල සෝදකයෙක් කියලා කියන්නේ අපි හිතන જાතිය නෙවෙයි. මේ මහා සිටු ගෙවල් වල වැසිකිලි අදින කෙනෙක්. මේ අයට නීතියක් තිබ්බා ඒ වැසිකිලි කඩ අරගෙන යනකොට බෙල් එකක් තියෙනවා. බෙල් එක ගගහ තමයි පාර යන්න ඕන. මොකද මහා කුලවල අය ඉන්නවනම් අයින් වෙන්න. ඉතින් මෙයා බෙල් එක ගහගෙන දැන් මේකක් උස් ඇදගෙන යනකොට උස්සගෙන යනකොට භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. සුනීතට කරගන්න දෙයක් නැහැ. එතන තිබ්බ කාණුවක් අර කසල ටික පැත්තක තියලා බැස්ස කාණුවට. කාණුවට බහැලා දිගා වුණා. බුදුරජාණන් වහන්සේ සුනීත ළඟටම ඇවිල්ලා හෙව්වා සුනීත ඔයා කැමතිද අපිත් එක්ක එකතු වෙන්න? සුනීතට හිතා ගන්නවත් බැරි වුණා. ඉතින් මොකද සුනීත දන්නවා මේ ශාක්‍ය කුලෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච මහා රාජකුමාරයෙක්. අපිට කිට්ටු කරන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇහුවා සුනීත ඔයා කැමතිද අපිත් එක්ක එකතු වෙන්න? සුනීත වෙවුලනවා. බුදුරජාණන් වහන්සේ පන්සලට විහාරයට එක්කන් ගිහලා පැවිදි කළා. මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න එතකොට කලූපතක් ලැබුවයි කියලා වැසිකිලි අදිනවා කියන එක කොච්චර පහත් වැඩද නේද? නමුත් නිවනට බාධාවක් නැහැ. ඊළඟට බලන්න සෝපාක ස්වාමීන් වහන්සේත් එහෙමයි. ඊළඟට බලන්න ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ. ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේගේ අපුණ්‍යවන්තකම හිතා ගන්නවත් බෑ. මේ දරුවා කුසට ආපු දවසේ ඉඳලා මේ ගමටම මහා හේනියක්. මේ ගම්මේ හිටපු ප්‍රධානියා ගම්මුලෑදෑනියා මොකද කරේ? මේකනම් මේ මේ අපේ පිරිසේ ඉන්න කෙනෙක්ගේ තියෙන පෞකාරකමක් කියලා තමන්ගේ පිරිස දෙකට බෙදුවා. දෙකට බෙදලා දැම්ම ගම් දෙකකට. දාපුවාම මේ ලෝසක තිස්ස හාමුදුරුවෝ ඉන්න කුසේ ඉන්න මේ අම්මා ඉන්න පැත්තට වහින්නේ හරිම දුර්භික්ෂ. අර පැත්තට හොඳයි. මේ විදිහට මේ විදිහට දෙකට බෙදාන බෙදාන යනකොට අන්තිමට මේ අම්මයි මේ කුසෝජ්ජත දරුවයි. මේ පාලකයා කිව්වා මේ ගමෙන් වහාම යන්න නැත්නම් අනිත් අයටත් කරදරයක්. ඉතින් අම්මා මොකද කරේ? පාරට බැස්සා. දරුවා බිහි වුණේ පාරේ. දරුවා පාරේ බිහි වුණා. මේ අම්මා ඉතින් දරුවා හදාගත්ත අම්මලා එහෙමනේ. ඉතින් දැන් මේ දරුවට යාන්තම් ඇවිද ගන්න පුළුවන්. පුංචි දරුවෙක් මේ අම්මා කබලක් අතර දීලා කිව්ව වාදනයක් අනේ පුතේ උඹ හින්දා මම පුදුමාකාර දුකක් වින්දා දැන් නම් මට මීට වඩා දුක් විඳින්න බෑ උඹ ජීවත්වයන් කියලා අම්මා දාලා ගියා දැන් මේ දරුවා ඔය ගෙවල් වල වළං හොදන තැන්වල ඉරට කූරක් අරගෙන නිරට කූරෙන් අර බත් ඇට ගන්න පාවෙලා යන බත් ඇට ඒවා තමයි කන්නේ ඉතින් ඇඳුමක්වත් නැහැ දවසක් සරියොත් මහරහතන් වහන්සේ වඩිනෝ පින්නපාතේ දකින්නෝ මේ දරුවා අහනවා ඉතින් එක්කන් යනවා විහාරයට ගිහලා හොදලා කළා නාවල මහාන කරනවා මේ දරුවගේ නම ලෝසක තිස්ස මේ තිස්ස ස්වාමීන් වහන්සේට පින්න පාත්‍රය ගියාම උත්තරින්නේ හිස් පාත්‍රය තුවයි එන්නේ ඉතින් ඒ නිසා මුන්වහන්සේ වැඩි කල ජීවත් වුණේ නැහැ ආහාර නැතුව හැබැයි හොඳට භාවනා කළා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් දවසක් සරියුත් මහ රහතන් වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා තමයි දානෙ ගෙනල්ලා කවනව සරියුත් ස්වාමීන් වහන්සේ. මොකද අතර දුන්නොත් ඒක අතුරු දහම් වෙනවා. ඒකට කර්ම විපාකයේ තමයි පින්නතුනේ අර පින්නතුන අහලා ඇති රහතන් වහන්සේ නමකගේ දානයක් ගිනි ගොඩට දාලා තියෙනවා. කෙනෙක් පන්සලේ කාශ්‍යප බුද්ධ ශාසනේ දෙන්නා මේ ලෝසක තිස්ස ස්වාමීන් වහන්සේ හිටියා ආගන්තුක මහරහතන් වහන්සේ නමක් වැඩියා වැඩිහාම තින් දායකයෝ මේ ස්වාමීන් වහන්සේට පැහැදිලා කිව්වා පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේට කිව්වා හෙට අපේ ගෙදර දානෙට වඩින්න අර අලුතෙන් වැඩපු ස්වාමීන් වහන්සේට අපි පැහැදුනා. උන්වහන්සේත් වඩම්මගෙන ඉන්න කිව්වා. කෙලෙස් වල හැටි. මේ ස්වාමීන් වහන්සේට මේකට එච්ච හිතට හරි ගියේ නැහැ. මුන් වහන්සේ මොකද කරේ? උදේ පාන්දර නියපොත්තෙන් gediයට ගැහුවා. දැන් gediයට ගහන්න එපා අනිත් ස්වාමීන් වහන්සේලාට දානට එන්න. නියපොත්තෙන් ගැහුවේ ටික් ටික් ගාලා ගහන්න ඇති. ගහලා දායකයා ගෙදරට ගියා. දායකයා ඇහුවා කොහොම අර අලුතෙන් ආපු ස්වාමීන් වහන්සේ. ආ උන්වහන්සේ නිදි ඇති නිදි වෙන්න ඇති මං ගෙඩියටත් ගැහුවා පුතන් බොරුවකුත් නෙවෙයිනේ ගෙඩියට ගහලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මේ දායකයා මේ ස්වාමීන් වහන්සේට දාන පූජා කළා. අනේ අර ආගන්තුක හාමුදුරන්ටත් මේ දානේ පූජා කරන්න කියලා දාන පාත්‍රයක් බෙදලා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ එනක මම මොකද කරේ? පාරේ තිබ්බ ලොකු ගිනි ගොඩක්. මම මොකටද යාට දානය අරන් යන්නේ කියලා අර ගිනි ගොඩට දාන ටික දැම්මා. පින්නතුනි බලන්න පැවිදි වෙලත් ඒ පහළ වෙච්ච අකුසල චේතනාවේ විපාක හැටියට කල්ප ගණන් අපායේ රැඳිලා මේ නිවන් දකින ජීවිතේදිත් ආහාර ලැබිලා නැහැ. ඒක තමයි බලන්න මේවා මේ සාමාන්‍ය දේවල් ඇටියට අපි හිතුවට කරන කලට පව් මිහිරිය මිහිසි. හැබැයි විඳින්න ගියාම තමයි වැඩේ තියෙන්නේ. එතකොට දැන් පින්නතුලට ඒ තුන්වෙනි උපත ගැන පැහැදිලි මොනතරම් දුෂ්කර ජීවිතයක් වුණත් නිවන් දකින්න බාධාවක් නැහැ. ඊළඟ හතරවෙනි උපත තමයි සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන පුද්ගලයා. සුදු උපත කියලා කියන්නේ බොහොම ධනවත්. රූප සම්පත්තිය බොහොම ඉහළයි. ඒ වගේම හොඳ සමාජ වටපිටාවක් පරිසරයක් තියෙනවා සමාජයේ පිළිගැනීමක් තියෙනවා. ඕකනේ අපි උසස් ජීවිතය කියලා කියන්නේ නේද? ධර්මවල හොඳයි හැමෝම සුවචයි කීකරුයි බිරිඳත් එහෙමයි හැම දෙයකින්ම කිසිම අඩුවක් නෑ යාන වාහන පිළිගැනීම් ඊළඟට හොඳට භාෂාවන් කතා කරන්න පුළුවන් ඉතින් මේ විදිහේ හොඳ ජීවිත එහෙම ජීවිත ලැබපු අය පින්නතුනේ කළු දේවල් උපද්දවන්නේ නැද්ද? අද සමාජයේ ගත්තොත් එහෙම ලස්සනට ජීවත් වෙන අය අපිට හිතෙන්නේ බොහෝම පින්වන්ත අය කියලා. හැබැයි ඇතුලෙන් සිද්ධ වෙන්නේ මහා කුසල. ඒගොල්ලෝගේ தත්ත්වය රැකගන්න බොරු කියනවා. හොරකම් කරනවා කෙනෙකුට හිතා ගන්නවත් බැරි විදියට හොරකම් කරනවා. ඊළඟට කාමයේ වරද වෙහෙසිරෙනවා. ඊළඟට පින්නතුනි බොරු කියන එකේ කෙලවරක් නැහැ. කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන කියනවා, ඊර්ෂ්‍යාව යවා ගිල්ලා. කෙලවරක් නැහැ. කවුරුත් හොඳින් ඉන්නවට කැමති නැහැ. මේ විදිහේ කරන්න තියෙන හැම අකුසලයක්ම කරනවා. මොකද මෙයාගේ මේ தත්ත්වය රැකගන්න මිනිහ මරණ தත්ත්වයට මේගොල්ලෝ වැටෙනවා. එහෙම වැටෙන්නේ නැද්ද? ඉන්නවා. හැබැයි ලෝකයට පේන්නේ මහා යලින් ජීවත් වෙන හරි පින්වන්ත මහත්තයා, හරි පින්වන්ත නෝනා, හරිම මහා දානපතියෝ. හැබැයි ඇතුලෙන් සිද්ධ වෙන්නේ වෙන වෙන දේවල්. ඒකට කියන්නේ මොකද්ද? සුදූපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන්නේ. එහෙම අය නම් අද මේ සමාජේ හරියට ඉන්නවා පින්නතුනේ. එහෙමනම් ඒ අය හිතන්නට ඕන මේ ජීවත් වෙන්නේ බොහෝම කෙටි කාලයක්. සාමාන්‍ය ජීවිතයක උපරිම මාස 700ක් 800ක් තමයි ජීවත් වෙන්නේ මාස හොඳට ගණන් හදලා බලන්නකෝ දැන් මාස සාමාන්‍යයෙන් අපි හිතමු අවුරුදු 70ක් විතර ජීවත් වුණා කියන්නේ මාස 700ක් විතර ඉවරයි ඒක තව මාස කීයද තියෙන්නේ නේද එහෙම හිතෙන්නේවත් නැහැ එහෙම දන්නේවත් නැහැ තමන් මැරෙනවා කියලා ඒ තරම්ම අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ එතකොට හිතන්න පින්නතුනේ සාමාන්‍යයෙන් අවුරුදු 60ක් 70ක් ගිය කෙනෙකුට තව මාස 50ක් 100ක් වගේ ප්‍රමාණයක් උපරිම වශයෙන් තියෙන්නේ. ඒ වගේ චූටි කාලයක් ජීවත් වෙන කෙනෙක් මේ වගේ වැරදි කරනවා නම් ඒක හරිම භයානකයි, හරිම අවාසනාවක්. ඒත් එහෙමනම් ඒකට බුදුරජාණන් වහන්සේ වදාරනවා සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපද්දවන පුජ්‍යලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारणා සුදු උපතක් ලබාගෙන සුදු දේවල්ම උපද්දවනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. එයා බොහොම හොඳ පිළිගත් පවුලක බොහොම කුලවත්, ධනවත්. ඒ වගේම પરම්පරාව බොහොම හොඳයි. හැම දෙයකම පහසුකම් තියෙනවා, රූප සම්පත්තිය තියෙනවා. හොඳ ධනයක් තියෙනවා. එහෙම අය පින්නතුනේ කුසල් කරන අය නැද්ද? හොඳට පන්සිල් ආරක්ෂා කරන අය නැද්ද? භාවනා කරන අය නැද්ද? එහෙම අයත් ඉන්නවා. ඒ අය බොහෝම අම්මා තාත්තා බොහොම සමගී, දරුවොත් හරි සමගී. ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරනවා. දවසට සතියට එක දවසක් වෙන් කරගෙන ඒගොල්ලෝ පිළිවෙත් සමාදන් වෙනවා. එදාට කොහෙන් හරි තැනකින් කෑම ගෙන්නගෙන අම්මයි තාත්තයි පුතයි දුවයි භාවනා කරනවා. දවසේම ගෙදර සිල් අරගෙන ඉන්නවා. මන් දන්නවා එහෙම පවුල. හොඳට ධනෙ තියෙනවා. කිසිම අඩුවක් නැහැ. හැබැයි හරියම කාරුණිකයි. ඒ අම්මා තාත්තට බොහෝම කාරුණිකව කතා කරන්නේ. ඊළඟට තාත්තත් එහෙමයි අම්මට හරිම කාරුණිකව දරුවොත් එහෙමයි පුදුම ගෞරවාන්විත විදිහට හැමදාම ස්වාමියාට බිරිඳ වඳිනවා. ඒ වගේම දරුවන් අම්මට තාත්තට වඳිනවා. ඊළඟට ස්වාමින් වහන්සේලාට පුදුම හිතයිසි භාවනා කරනවා. හරිම වටිනා පෞල් පින්නතුනේ එහෙම පවුල් මම දන්නවා. ඒගොල්ලෝ එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා. කොච්චර බලන්න හරියට නිකම් බ්‍රහ්ම ලෝකේ වගේ, දිව්‍ය ලෝකයක වගේ. ඒකෝර බලන්න ඒ අයට කියනවා බුදුරජාණන් වහන්සේ සුදු උපතක් ලබාගෙන සුදු දේවල් පද්දවනවා. ඒකෝර දැන් උප්පත්ති 6ක් පහක් පින්නතුල දැනගත්තා. ඊළඟ උප්පත්තිය තමයි සුදු උපතක් ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන අමා මහ නිවන සාක්ෂාත් කරන පුජ්‍යලෝ ඉන්නවා. ඒ කියන්නේ පින්නතුනේ දැන් හොඳ ධනවත්. ඉතින් හැම අංශකින්ම හොඳයි. බොහොම පොහසත් රූප සම්පත්තිය හැම දෙයකින්ම ඉහළයි. එයාට තේරෙනවා මේ සසර ගමන මහ බොරුවක්. ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යනවා. විඳින්න තියෙන හැම සැපයක්ම දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවල විඳලා තියෙනවා. මේක ඉවරෙකුත් නැහැ. ඊළඟට මේකේ මහා අනතුරක් තියෙනවා. ඊළඟ ජීවිතේ වුණත් මෙහෙම සැප විඳලා ඕනම ලොක්කෙකුට පින්නතුනේ අවීචීට වැටෙන්න බැරිද? පුළුවන්. එහෙමනම් අපට පුදුම අනතුරක් තියෙනවා. එහෙම කල්පනා කළා මෙයා මොකද කරන්නේ? මේ ගමන වැඩක් නැහැ. එහෙම අය කොච්චර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියද නේද? දැන් අපේ සිද්ධාර්ථ තාවකතුමාත් හොඳ සුදු උපතක් ලැබපු කෙනෙක්. මොන වගේ නඩුවක් තිබ්බේ? මහා රාජධානියක් තිබුණා. නේද? යසෝදරා වෙන බිරිඳක් හිටියා. ඒ බිරිඳ පින්නතුනේ රූප සම්පත්තිය විතරක් නෙවෙයි කවදාකවත් මේ ස්වාමියාගේ හිත රිද්දලා නැහැ. පාරමී පුරණ අවදීවත් හිත රිද්දලා නැහැ. ඒක මෙතන කොහොම බැඳීමක් තියෙන්නේ නැද්ද? දැන් විසතුරු ආත්ම භාවයේදී අර දරුවෝ දෙන්න දන් දුන්නාම ඇවිල්ලා කෙලින්ම අහන්න තිබ්බනේ කෝ මගේ දරුවෝ දෙන්න කියලා ස්වාමියාගෙන් ඇහුවේ නැහැ. කැලේ දුව දුවාර දරු කැක්කුමට එක එක්කෙනාගෙන් කැලේ ඉන්න අයගෙන් සත්තුන්ගෙන් පවා ඇහුවට තමන්ගේ ස්වාමියා ළඟට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ඇහුවේ නැහැ. එහෙමවත් හිත රිද්දලා නැහැ. ඒක කොහොම බැඳීමක් මෙතන තියෙන්නේ නැද්ද? විශාල බැඳීමක් තිබුණා. නමුත් ඒ සියල්ලම අතහැරලා උන්වහන්සේ මිනිස්සෙකුට හිතන්නවත් බැරි මහා දුෂ්කර ක්‍රියාවක් කරලා උන්වහන්සේ මේ සසරින් එතර වුණා. මේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මහා පුණ්‍යවන්ත ජීවිත. අනද මාහිමියන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්නතුනේ පුදුම විදිහේ පුණ්‍යවන්තයි. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම නැtei කියන වචනේ අහලා නැහැ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ ගිහි කාලේ සෙල්ලම් කරන්න ගියාම අම්මා කැවුම් හදලා යවනවා. කැවුම් හදලා ඇරියාම ඉතින් ළමයි ඒවා කාලා සෙල්ලම් කරනවා. කැවුම් ඉවර වෙලා 16ට ගෙදරට එවුවා නැවත කැවුම් එවන්න. ගෙදරත් කැවුම් ඉවරයි. ඉතින් අම්මා කිව්වා කැවුම් ඉවරයි කියන්න. කැවුම් නෑ කියන්න. මේ පුංචි පුතා කියන හැම නැති කැවුම් ගේන්න. මොකද නෑ කියන එක දන්නේ අම්මා හිතුවා එහෙනම් මගේ පුතාට නෑ කියන එක උගන්වන්න ඕන කියලා වාදන දෙකක් හිස් ඇරියා. හිස් වාදනයක් තව වාදනයකින් වහලා ඇරියා. ඉතින් දෙවියෝ මේකට දිව්‍ය කැවුම් දැම්මා. ඒ තරම් පුණ්‍යවන්තයි. දැන් ඒ කැවුම් කාලා ගෙදර ඇවිල්ලා කිව්වා අම්මයි මෙච්චර දවසක් මට නැති කැවුම් එව්වේ නැත්තේ. ඒවා වෙනදට වඩා හරිම රසයි. හැමදාම පුතා සෙල්ලම් කරන්න යනකොට අම්මා මොකද කරන්නේ? වාදන දෙකක් විශ්වාරිනවා. දෙවියෝ එකට කැවුම් පුරවනවා. ඉතින් කොහොම පිනක් තිබිච්ච අයද? ඒ අය පින්න තුනේ ඒ සියල්ල අතහැරලා මේ භයානක සංසාරයෙන් එතර වුණා. එහෙමනම් මේ නිවන කියලා කියන්නේ මහා සැනසෙල්ලක්. ඒක දුක්ඛිත ජීවිතයක් ගත කරත් මහා සැප සම්පත් වලින් යුක්ත ජීවිතයක් ගත කරත් කාට වුණත් මේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා. එහෙමනම් මේ නිවන් සපේට අපි කවුරුත් කැමතිනේ නේද? නිවන් සප ලැබේවා කියනකොට බණ ටික ඇහුවේ නැතත් සාදු කියවෙනව නේද? ඒ තරම් අපිට ප්‍රියයි නිවන. එහෙමනම් නිවන කියලා කියන්නේ මොකද්ද? නිවන කියලා කියන්නේ පින්නතුනේ අපි ඒක හොඳට මතක තියාගන්න ඕන නිවනේ ගොඩාක් අර්ථ තිබුණත් අපේ හිතට වදින අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි මේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන එක මේ 10ක්. අපිට හිතෙන්නේ ආසාව ආසාව කිව්වහම ලොකු දෙයක් කියලා. හැබැයි මේක මහා නොසින්දෙන මහා පුදුම විදිහේ 10ක්. මේක තමයි ලෝකයේ තියෙන ලොකුම අර්බුදේ. එහෙමනම් මේ අර්බුදෙන් අයින් වෙනවා කියන එක සුළුපටු වාසනාවක් නෙවෙයි. ඒ නිසා ඒකට නිවන කියනවා. තෘෂ්ණාවට පාලියෙන් කියන වාන කියලා. වාන කියන්නේ තෘෂ්ණාවට නමක්. එතකොට ඉස්සරහට නියන්නක් දාපුවාම නීවාන කියන්නේ එතකොට මොකද්ද? තෘෂ්ණාව නෑ. දැන් අපි වරද නිවරද කියලා කියනවනේ සිංහලෙන් නේද? ඒ වගේ ප්‍රතිෂේධාර්ථ නිපාතයක් ඉස්සරහට දාපුවම නිවාන. ඒ නිවාන කියලා කියන්නේ ඉතින් වායන්න තියෙන ආයන්න සොරේ වෙලා ඒකට අල්බයන්නක් ආදේශ වෙලා ඒක දෙකක් වෙලා නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියලා කියන්නේ ඒකට තෘෂ්ණාවක් නැහැ කියන එක. තෘෂ්ණාවක් නැති වුණාම තියෙන සැනසෙල්ල දකින්න නම් තෘෂ්ණාවෙන් අයින් වෙන්නම ඕන. තෘෂ්ණාවේ ඉන්නකම් අපට ඔක තේරෙන්නේ හැබැයි මේක ක්‍රමානුකූලව මේ ආශාවන් අඩු කරගත්ත දාට ලැබෙන සැනසෙල්ල ක්‍රියාමෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්නතුනේ නිවීම අර්ථයෙන් නිවන කියලා කියනවා. දැන් මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවනේ. ගිනි ගන්න ගිනි ජාලා තියෙනවා 11. මොනවද ඒ ගිනි ජාලා? ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න, උපායාස ගින්න, මේ වගේ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න මෙන්න මේ කියන ගිනි ජාලා 11න් මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. මනුලෝක ගිනි ගන්නවා, දිව්‍ය ලෝක ගිනි ගන්නවා, භ්‍රම ලෝක උනත් ගිනි ගන්නවා, අපාය ගිනි ගන්නවා. මේ ගිනි ගැනීම නැති එකම තැන කොහෙද? නිවන. එතකොට නිවන් දකින්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. එහෙමනම් මේ නිවන පිළිබඳව අපි හොඳට තේරුම් ගන්නට ඕන. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ ධර්මයේ ජීවමානව මේ පවතින කාලේ නිවන් දකින්නට කිසිම බාධාවක් නැහැ. එහෙමනම් පින්වත් හැම දිනාටම ඒ නිවන ස්පර්ශ කරන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි විශේෂයෙන්ම අපිට ඉලක්ක රාශියක් තියෙනවා පින්නතුනේ. ප්‍රධාන ඉලක්කය තමයි නිවන. හැබැයි ඊළඟ ඉලක්කය සුගතිගාමි වෙනවා කියන ඉලක්කය. මොකද දුගතියට වැටුනොත් ඒක ලේසි නෑ නැවත ගොඩ එන්න. එහෙනම් සුගතිගාමි වෙන්නත් මේ දේශනාව උපකාර කරගන්න පුළුවන්. අපායේ නොඇති ඉන්නත් මේ දේශනාව විලක්ක කරගන්න පුළුවන්. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ ජීවිතයේදීම යථාර්ථය කරා යන්නට යම් තරමකින් හරි මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන කලුතර උතුර දෙදියවල පදිංචි කුමාරි පණ්ඩිතසේකර මහත්මාව ශ්‍රීලාල් පණ්ඩිතසේකර මහත්මයා අතුල පණ්ඩිතසේකර මහත්මයා වජිරා පණ්ඩිතසේකර මහත්මාව ලක්ෂ්මී පණ්ඩිතසේකර මහත්මාව ප්‍රධාන මේ සම්බන්ධ වන හැම දිනාටම මේ පින මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන දක්වාම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභාවයටපත් චිචිරවති හේවාසූරිය මෑණියන් අභාව අභාවයටපත් වෙලා වසර 3ක් සම්පූර්ණ වෙනවා. එහෙමනම් ඒ අභාවයටපත් හේවාසූරිය මෑණියන්ට ඒ කාන්තේ මේ පින් පෙනේවා. કોઈ ලෝකේ හරි ඉඳලා සිය ඥාතීන් කරන මේ පින්කම් සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා කියලා අපි පින් දෙමු. ඒ වගේම ලෙසි නෝනා අමරසිංහ මෑණියන්ට මිත්තනියට ඒ වගේම ටීමන් හේවාසූර් හේවාසූර ඒ වගේ මයිකල් හේවාසූර කියන අයට මේ මාමලා දෙදෙනාට කුමාර ඒ පඬිතුසේකර සෝහිරාට වික්‍රම ඒ සෝහිරාට ඒ වගේම තවත් සංසාරගත සියලුම ඥාතීන්ට ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චානක වීරනන්ද මහත්මයාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. කුමාරී පණ්ඩිතසේකර සෝවිරියට ඒ වගේම කුචාන් ජයවර්ධන පුතුණුවන්ට හසල සමරනායක මේ පුතාට ඒ වගේම ඉසිල සමරනායක මුණුබුරන් දෙදෙනාට හසල සමරනායක ඉසිල සමරනායකේ මුණුබුරන් දෙදෙනාට ඒ වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඉදිරි කාලේ තා හොඳින් ඉගෙනගෙන රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කරන්නට සියලු ආශිර්වාදයේ ලැබේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම පැමිණ සියලු සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ පතනවා. ඒ හැමෝටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන පැතුම තියෙනවා. ඒ වගේම පින්නතුනි විශේෂයෙන්ම බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට උදාාර කුසලතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බොරලන්දේ වජිරත්නාන ස්වාමීන් වහන්සේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය සැලසේවා කියන තුම් ප්‍රාර්ථනාව තියෙනවා. දෙවියන් සහිත සමස්ත ලෝකයාටම අවීචී පතම් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් පෙනේවා සියලු සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමේ පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා. ඒ සැමට පින් දෙනවා. අවසාන වශයෙන් කුමාරි පණ්ඩිතසේකර මහත්මයා ප්‍රධාන මේ පින්වත් හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරු ප්‍රාර්ථනා කරගන්නමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ශාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති